ආයිබෝවන්. අද අපි ටිකක් ගැඹුරට යමු නේද? මේ සිතක ඇනෙන හුල් සහ බන්ධන කියන අදහස ගැන කතා කරන. මේක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චේතෝකිල සූත්‍රය මත පදනම් වෙන්නේ සවැත් නුවර ජේතවනාරාමේදී භික්ෂූන් වහන්සේලාගේ දේශනා කරපු එකක්. ඔව් චේතෝ කියලා සූත්‍රය. ඒකෙදි භාග්‍යවතුන් වහන්සේ හරි පැහැදිලිව පෙන්ලා දෙනවා මොනවද? භික්ෂුවකගේ හිතේ දියුණුවට බාධා කරන දේවල් හරියට කටුවගේ හිතේ ඇනෙන දේවල් පහක්. හුල් පහක්. ඔව් හුල් පහක්. ඒ හිත හිර කරලා බඳින වගේ දේවල් පහක්. බන්ධන පහක්. හරි. හුල් පහයි බන්ධන පහයි 10ක්. හරියට හරි. ඒකේ මේ සූත්‍රයේ හරය තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන විදිහට මේ බාධක 10 ඒ කියන්නේ හුල් පහයි බන්ධන පහයි යම් කෙනෙක්ගෙන් භික්ෂුවක්ගෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා නැත්තම් එයාට මේ ශාසනය ඇතුලේ ඒ කියන්නේ ධර්ම මාර්ගයේ ಗುಣවඩමින් ඉස්සරහට යන්න දියුණු වෙන්න අමාරුයි කියලා. ආ ඒ කියන්නේ මේවා ප්‍රගතියට ලොකු බාධාවක් අනිවාර්යෙන්ම. ඒ නිසා මේ දේවල් මොනවද කියලා හරියටම අඳුනගන්න එක ඒක හරිම වැදගත්. එහෙනම් අපි මුලින්ම බලමු අර අර සිතේ ඇනෙන හුල් කියලා කියන කාරණා පහ මොනවද කියලා. හ්ම්. මට මතක විදිහට පළවෙනි කාරණා හතරම ශ්‍රද්ධාව විශ්වාසය වගේ දේවල් එක්ක සම්බන්ධයි නේද? ඔව් හරියට හරි. ඒ කියන්නේ එක ශාස්ත්‍රණ වංශේ බුදුරජාණන් වහන්සේ ගැන සැකයක් අවිශ්වාසයක් තියෙන එක. හරි. දෙක උන්වහන්සේ දේශනා කරපු ධර්මය ගැන සැකය. ඔව්. තුන ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන සංඝයා වහන්සේලා. ඒ කියන්නේ මාර්ගඵලලාභී ශ්‍රාවකයන් ගැන සැකය. හ්ම්. හතරවෙනි එක තමයි මේ අනුගමනය කරන වැඩපිළිවෙල. ඒ කියන්නේ ශික්ෂා පද ගැන සැකයක් අවිශ්වාසයක් තියෙන එක. ඔව්. ඔය හතරම අත්තිවාරම වගේ නේද? ශාස්ත්‍රු ධර්මයේ සංගය ශික්ෂාව ඒ ගැන විශ්වාසයක් නැත්තම් ඉතින් කොහොමද ඉස්සරහට යන්නේ? ඒකනේ. ඒකට පස්වෙනි එක ටිකක් වෙනස් නේද? ඔව් පස්වෙනි හුලා. ඒක මොකක්ද? ඒ තමයි තමන් එක්කම ඉන්න එකට පිළිවෙත් පුරන අනිත් සබ්‍රාහ්මචාරී භික්ෂූන් ගැන. ආ අනිත් අය ගැන. ඔව්. ඒ අය ගැන කිපෙන එක, අසතුටු වෙන එක, හිතේ ගැටීමක් ඇති වෙන එක. හරිම ප්‍රායෝගික කාරණයක් වගේ. ඒ දිනෙදා ගැටීම්. ඇත්තම. ඉතින් මේ සූත්‍රයේ පැහැදිලිවම කියනවා මේ හුල් මේ පහෙන් එකක් හරි කෙනෙක්ගේ හිතේ තියෙනවනම්. හ්ම්. එතකොට එතකොට ඒ භික්ෂුවගේ හිත වරදින් මිදෙන්න අකුසල් අයින් කරලා කුසල් දියුණු කරගන්න වීරියෙන් වැඩ කරන්න ඒකට නැමෙන්නෙම නෑලු. ආ ඒ කියන්නේ හිතේ උනන්දුවක් නැඹුරුවක් ඇති වෙන්නේ නෑ ඒ පැත්තට. හරියටම මේවා කෙලින්ම ප්‍රගතියට තියෙන බාධක. හිතේ ඇනෙන කටු වගේ. හරිම පැහැදිලි. හුල් වගේම අර හිත බඳිනවා කියන දේවල් පහකුත් තියෙනව නේද බන්ධන පහ. ඔව් චේතෝ විනිබන්දා කියලා කියන්නේ සිතේ බැමි. මේවා ටිකක් ඇලීම්, ගිජුකම්, වගේ දේවල් නේද? අනිවාර්යයෙන්ම. ඒකෙත් පහක් තියෙනවා. පළවෙනි එක තමයි කාම වස්තුම් ගැන. කාමයන් ගැන. ඔව් කාමයන් ගැන තියෙන රාගය, ඒකද තියෙන ආසාව, ඇල්ම, තණ්හාව. ඒක අත් නොහැර ඉන්න එක. හරි. පළවෙනි බන්ධනය. දෙවෙනි එක Tamange මේ කය ගැන, ශරීරය ගැන ඒ විදිහම රාගයක්, ආසාවක්, ඇල්මක් තියෙන එක. ම්ම්. කයට තියෙන ඇලීම. තුන්වෙනි එක රූපය ගැන ඒ කියන්නේ බාහිර පෙනුම ලස්සන වගේ දේවල් ගැන තියෙන රාගය ආසාව. හරි රූපයට බැඳීම. හතරවෙනි එකත් හරිම සාමාන්‍ය ජීවිතයටත් අදාළයි වගේ. යමු ගතයි. හොඳට බඩ පිරෙන්න වළඳලා ඊට පස්සේ ඇඳේ පුටුවේ පෙරලි පෙරලි ඉන්න සැපයට නින්දේ සැපයට ගිජු වෙන එක. ආ කායික සැපයට අලසකමට තියෙන ගිජුකම. ඔව්. උදරාවෙදරකම් සයනසුකං පස්සසුකං මිද්දසුකං කියලා කියන්නේ එතකොට පස්වෙනි බන්ධනේ අවා කිව්වා ඒක විශේෂයි කියලා. ඔව් ඒක තමයි මේ කරන සීලයෙන්, වෘතයෙන්, තපසකින් හෝ බ්‍රහ්මචර්යාවෙන් දෙවියෙක් වෙන්න බලාපොරොත්තු වෙන එක. ඒ කියන්නේ මේ මහානදම් පුරන්නේ දෙව්ලොවක උපදින්න හිතාගෙන. ආ, ඒ කියන්නේ නිවනට වඩා අඩු ඉලක්කයක් බලාපොරොත්තු වෙන එකත් බන්ධනයක්. හරියටම. ඒක හරිම ගැඹුරුයි. නිවන අරමුණු කරගෙන යන කෙනෙකුට දෙව්ලොව උපතක් වගේ දියක් පවා ඒකත් බන්ධනයක්. හිරවීමක් කියලා පෙන්නනවා. ඒකෙන් පේනවා ඉලක්කයේ තියෙන පැහැදිලිකමක් කොච්චර වැදගත්ද කියලා. ඇත්තමම. ඉතින් මේ බන්ධනවල බලපෑමතර හුල් වගේම තමයි මේවා එකක් හරි තිබුණොත් හිත වීරිය වඩන්න කුසල් දියුණු කරන්න නැමෙන්නෙම නෑ. හරි. එතකොට මේ හුල් පහයි බන්ධන පහයි මේ බාධක 10ම ප්‍රහාණය කළොත් ඒ කියන්නේ නැති කරගත්තොත්. එතකොට මොකද්ද වෙන්නේ? ඒක තමයි වැදගත්ම කාරණේ. ඔව් ඔව්. එතන තමයි හැරවුම් ලක්ෂය. භාග්‍යවතුන් මාල්සේ දේශනා කරනවා මේ හුල් පහයි බන්ධන පහයි කියන 10ම යම් භික්ෂුවක් ප්‍රහාණය කළොත් එතකොට ඒ භික්ෂුවට මේ ශාසනයේ දියුණුවක් ලබන්න ಗುಣධම් වඩන්න නියම හැකියාව ලැබෙනවා. සිත නිකංම ඉබේම වගේ වීරිය වඩන්න කුසල් දියුණු කරන්න නැඹුරු වෙනවා. ආ ඒ බාධක නැති වුණාම හිත නිදහස් වෙනවා වගේ. ඒ වගේ දෙයක්. හිතේ බරයින් වුණාම නිවිරෙදි පැත්තට යොමු වෙනවා. ඒ විතරක් නෙමෙයි. තව දේවල් තියනවද? ඕ ඒ බාධක 10 ඉවත් කළාට පස්සේ ඒ භික්ෂුව තවත් දේවල් හතරක් දිනු කරගන්නවා. ඒවට කියන්නේ 이르දිපාද හතර කියලා. 이르දිපාද හතර. ආ. අහලා තියෙනවා ඒ මොනවද? හ්ම්. ඒ තමයි ඡන්ද, වීරිය, චිත්ත, විමර්ශා කියන කරුණු හතර. ඡන්ද, ඒ කියන්නේ කැමැත්ත. ඔව්. ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. ඒ කියන්නේ කැමැත්ත මුල් කරගෙන සමාධිය සහ වීරිය වඩනවා. හරි. ඡන්ද ඊළඟට වීරිය. වීරිය. ඒ කියන්නේ වීරියම මුල් කරගෙන සමාධිය සහ උත්සාහය වඩනවා. චිත්ත. චිත්ත සිතේ එකඟ බව අදිෂ්ඨානීය මුල් කරගෙන සමාධිය සහ උත්සාහය වඩනවා. හතරවෙනි එක විමංශා. ඒ කියන්නේ නුවණින් විමසීම. හරි හරි විමංශා. නුවණින් විමසීම මුල් කරගෙන සමාධිය සහ උත්සාහය වඩනවා. ඉතින් එතකොට අර හුල් පහ නැති කරනවා. ඔව්. බන්ධන පහ නැති කරනවා. ඔව්. ඊට පස්සේ මේ 이르දිපාද හතර වඩනවා. ඔක්කොම 14යි නේද? ඔව්. ඔය අංග 14ට තව එකක් එකතු වෙනවා. ඒ තමයි පග්ගහ. කියන එක. ඒ කියන්නේ අතික උත්සාහය, වීරිය. ආ, පහළොස්ලියංගය. ඔව්. අර හුල් පහ ප්‍රහාණය කිරීමයි, බන්ධන පහ ප්‍රහාණය කිරීමයි, 이르දිපාද හතර වැඩිමයි මේ අධික උත්සාහයයි කියන අංග 15. යම් භික්ෂුවක් සම්පූර්ණ කරනවා නම් එයා එයා එයා විද්‍යාව නැස්තය ආර්ය සත්‍ය අවබෝධ කරන්නේ. ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් නිවන සාක්ෂාත් කරන්න සුදුසෙක් බවට පත් වෙනවා. හරිම පැහැදිලි. ඒ කියන්නේ ඒක ක්‍රමානුකූල ගමනක් බාධක අයින් කරලා අවශ්‍ය දේවල් වඩලා උත්සාහයෙන් ඉදිරියට යන එක. ඒක තමයි. මේකට සූත්‍රයේ හරි අපූර්ව උපමාවක් තියෙන නේද? මට මතකයි කිකිලියක් ගැන. ඔව් ඔව් තියෙනවා. හරිම ලස්සන උපමාවක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා හරියට කිකිලියක් බිත්තර 8ක් හරි 10ක් හරි 12ක් හරි හොඳට රකින්නවා. හ්ම්. උණුසුම දෙනවා. ඔව් හොඳට උණුසුම් කරනවා, වෙලාවට පෙරලනවා, බලා ගන්නවා. හැබැයි ඒ කිකිලි හිතන්නේ නෑලු අනේ මගේ මේ පැටව ඉක්මනට නියපුතු වලින් හරි හොටෙන් හරි බිත්තර කටුව පලාගෙන nirupadrita වෙලියට එනවා නම් හොඳයි කියා. හා. එහෙම ප්‍රාර්ථනාවක් නැහැ. එහෙම ප්‍රාර්ථනා නොකලත් මොකද වෙන්නේ? අර බිත්තර ටික හරියට රැකුණා නිසා નિયમિત කාලය ආවම අර පැටවුන්ට පුරවන් වෙනවා nirupadritaව තමන්ගේ උත්සාහයෙන් බිත්තර කටුව බිඳගෙන එළියට එන්න. හරියට හරි. ඒ වගේම තමයි අර කලින් කියපු අංග පහලර. හුල් පහ, බන්ධන පහ නැති කරලා, irdipaada හතර වඩලා අධික උත්සාහයත් ඇති කරගත්තු භික්ෂුව එයා අනේ මම ඉක්මනට අවිද්‍යාව නැසලා විද්‍යාව උපදවලා නිවන දකින්නවනම් හොඳයි කියලා විශේෂන් හිත හිතා ප්‍රාර්ථනා නොකලත් එයා નિરાයාසයෙන් මේකට සුදුසෙක් වෙනවා. ඔව්. ඒ භික්ෂුව નિરાයාසයෙන්ම අවිද්‍යාව නැසන්න විද්‍යාව උපදවන්න නිවන සාක්ෂාත් කරන්න සුදුසෙක් බවද පත්වෙනවාමයි කියන එකයි ඒ උපමාවෙන් කියන්නේ. හරිම ආස්වාදජනකයි ඒක. ඒ කියන්නේ ක්‍රියාවලිය සම්පූර්ණ කළාම ප්‍රතිඵලය નિરાයාසයෙන් යනවා කියන එක. ඒක තමයි උත්සාහයයි නිවැරදි ක්‍රමයයි තියෙනවනම්. ඉතින් අපි මේ කතා කරපු චේතෝකිල සූත්‍රයෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය මොකක්ද? මට හිතෙන විදිහට මේක ආධ්‍යාත්මික මාර්ගයකට විතරක් නෙවෙයි අපේ ඕනෑම උත්සාහයකට අදාළයි නේද? ඇත්තෙන්ම. අපි දියුණුවට බාධා කරන අපේ ඇතුලේ මෙන සැකයන් නමනාපකම් තණ්හා වගේ දේවල් ඒ කියන්නේ රුහුල් සහ බන්ධන ඒවා මුලින්ම අඳුර ගන්න ඕනේ. ඔව් අඳුන ගන්න එක. හරි. ඊට පස්සේ ඒවා අයින් කරගන්න උත්සාහ කරන්න ඕන. හරි. එහෙම බාධක අයින් කරාට පස්සේ කැමැත්තෙන්, වීරියෙන්, නුවණින් වැඩ කළොත් අපිට ඉලක්කවලට යන්න පුළුවන් කියන එක නේද? ඔව්. ඒක තමයි සාරාංශය. හැබැයි මේකෙන් අපිට තව ගැඹුරු ප්‍රශ්නයක් අහගන්නත් පුළුවන් නේද? ඒ මොකද්ද? මේක භික්ෂූන් වහන්සේලාට අරමුණු කරලා දේශනා කළාට අපේ මේ සාමාන්‍ය ජීවිතවලදිත් අපේ දියුණුවට අපේ ඉලක්කවලට යන්න බාධා කරන සමහරවිට අපි දන්නේවත් නැත්තේ හඳුනාගෙනවත් නැති සියුම් දේවල්. ඔව්. සියුම් සැකයන්, බලාපොරොත්තු බැඳීම්, තරහවල්, ඒ වගේ හුල් හෝ බන්ධන අපේ හිතවලත් තියෙන්න පුරවන් නේද? හිතන්න වටින කාරණයක්. ඉතින් Tamanගේ පෞද්ගලික වර්ධනයට බාධා කරන එහෙම හඳුනා නොගත්තු හුල් හෝ බන්ධන తీරවද කියලා පොඩ්ඩක් පොඩක් විමසිල්ලෙන් බලන එක වටිනවද කියලා මට හිතෙනවා. ඇත්තටම ඒක මේ සාකච්ඡාවෙන් පස්සේ අපිට හිතන්න හොඳ දෙයක් ඉතුරු කරනවා.